ඉන්දික මහත්මයා පුළුවන් නම් අවසරයි පැහැඳුනේ දැන් හරි අවසරයි පැහැඳුනේ මට ප්‍රශ්න දෙකක් තුනක් විතර තියෙනවා පළවෙනි ප්‍රශ්නය පැහැඳුනේ ගිය සතියේ අපි සාකච්ඡා කරේ අර විචිකිච්ඡාව පිළිබඳවනේ අද එතකොට ඒක අකුසල පැත්තේ චෛතසිකයන්නේ එතකොට අද ශ්‍රද්ධාවනේ අපි අපේ හඳුනන්නේ මේ දෙක මේ විලෝම චෛතසික දෙකක්ද අපේ හඳුන්නේ ප්‍රතිවිරුද්ධ විදියට ගන්න පුළුවන් නේද අපේ හඳුන්නේ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි එහෙමයි අපේ හඳුන්නේ විචිකිච්ඡාව තන සද්ධා වේදෙන්නේ සද්ධාව තියෙන තන විචිකිච්ඡාව වේදෙන්නේ හැබැයි මේ විචිකිච්ඡාව කියලා කියන්නේ අර නීවරණ ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන අකුසල චෛතසිකය ගැන එතන කියන්නේ එහෙම නැතුව අර මේ නිවැරදි දෙයක් සෙවීමේ අදහසින් ඒකද මේකද මොකද්ද කියලා පොඩ්ඩක් එහාට මෙහාට වැනෙන ගතිය නෙමෙයි. ඒක එයාට ධර්මය වටහා ගන්න විමසන්න උදව් වෙනවා ප්‍රඥා මූලිකව අවදි වුණොත්. එහෙම අපේ අම්තරනේ මගේ ප්‍රශ්නේ එන්නේ ඊළඟ ප්‍රශ්නේ එතනින් තමයි එන්නේ. අපේ අම්තරනේ දැන් උතන දැන් ඔබ වහන්සේ අර චන්ද්‍රීමල හඳුරත් දේශනා කරපු විදිහට අර මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ඒ හිතන විදිය සහ ඒගොල්ලෝගේ විශ්වාසය සහ අපි අපේ බුදුරජාණන් වහන්සේ හරිය උන්වහන්සේ දේශනා කරපු ධර්මය සම්බන්ධ විශ්වාසයේ අතර අර බැලු බැල්මටම උඩින් බැලුවොත් ලොකු වෙනසක් පේන්න නැහැ වගේ තත්ත්වයක් තියෙන්නේ. නමුත් මෙතන හඳුරන්නේ අර කාලාමය මට එකපාරට මතක් වුණේ අර කාලාම ගමේ වැසියන්ට තිබිච්ච වගේ ප්‍රශ්නයක් තිබ්බොත් එතන අර අපිට කියන්න බැහැනේ කාලාමය මිත්‍යා දෘෂ්ටිකවත් එහෙම කියලා. මොකද ඒගොල්ලන්ට හොඳ මේ කියන්නේ ධර්මයක් හම්බ වෙලා නැහැ මේ යම්කිසි මේ නිර්වාණගාමි හරි එනසම් එහෙම නැත්නම් විමුක්තිකාමි ධර්මයක් හම්බෙලා නැහැ. ඒ වගේ ඒගොල්ලෝ හොයනවා. ඒගොල්ලෝ විවෘතයි. යම් කිසි මට්ටමකට ඒක හොයන්න තරම්. ඊට පස්සේ එතෙන්දී අපි හඳුරන්නේ දැන් අපි කියමු දැන් දැන් මේ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටික කෙනා ඒක තීරණය කරලා ඉවරයි. මේකයි කියලා එයාට ඇහිච්ච එක අරගොල්ලෝ විවෘත මනසකින් ඉන්නේ. තව අපි බෞද්ධ බුදුහාමුදුරු හරි කියන එක විශ්වාස කරගෙන එහෙම ඉන්නවා. එතකොට අපේ හාමුදුරනේ දැන් එතෙන්දී බුදු රජාණන් වහන්සේ හරි කියන එක දැන් දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම අර කාලාමයන්ටත් නිකන් ඒකේ සමස්තය ගත්තොත් අපේ හාමුදුරනේ මේ අර උන්න බුදුරජාණන් වහන්සේ කියනනේ ඒව බලව කියලා. කියන්නේ මේක කරලා බලන්න කියන වගේ එකක් පිළිපැදලා ප්‍රතිඵල තියනවාද කියලා තහවුරු කරගන්න පුළුවන් ප්‍රායෝගිකව. එතකොට අපේ හාමුදුරනේ එතන අපි එතන තේරුම් ගන්න ඕනේ දැන් ඒව බලව කියන්නේ එක්තරා ගුණයක්. දැන් ඕන කෙනෙකුට ඕන දෙයක් ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයකට කියන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න කියලා. දැන් අද කාලෙත් අපිට පේනවනේ මේ හාමුදුරුවෝ යම් යම් විකෘති මතවාද කියන උට උන්වහන්සේලාත් කියන්නේ ඇවිල්ලා බලන්න කියලා. ඇවිත් බලන්න කියන්න පුළුවන්. හැබැයි ඇවිත් බලන්න කියලා කියන්න සුදුසු වෙන්නේ ඒ විදිහේ නිර්වෘත් ධර්මයක්. දැන් බුදුදහම කියන එක ස්වාක්කාත නිසා මේක ඒහිපස්සිකයි ස්වාකාතයි මේ සම්දිට්ඨිකයි අකාලිකයි මේ ඒ ඒ සියලු ගුණාංග මෙහි තියෙන නිසා විමුක්තියට ඍජුවම අරගෙන යන නිසා මේක ඒහිපස්සිකයි ඇවිත් බලන්න කියලා ආරාධනා කරන්න යෝග්‍යයි ආරාධනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිය වුණත් ඇවිත් බලන්න කියලා ආරාධනා කරන්න පුළුවන් හැබැයි ආරාධනා කරන්න යෝග්‍ය වෙන්නේ එතන දැන් බුදුරජාණන් වහන්සේ අරහං කියන්නේ අරහං කියලා කියන්නේ පූජා සත්කාර ලබන්න සුදුසුයි. ඕන කෙනෙකුට පූජා කරන්න පුළුවන්. හැබැයි සුදුසු වෙන්නේ ඒ පූජා කරන කෙනාගේ අදහස ඉටු වෙනවා නම් විතරයි. අන්න ඒ වගේ ඒව බලවයි කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි ඒව බල කියලා කියන්න සුදුසු වෙන්නේ ස්වාක්කාත ධර්මයක්ම පමණයි. එම ප්‍රවෘත්තිනේ මගේ අදහස උනේ අර චුල්ලවත්තිපදවපම සූත්‍රය තියෙනවානේ. ඒකෙදී අර මේ සද්දන්ත කුලේ ඇතා දකින්නකන් අර විවෘත භාවයක් වගේ එකක් තියාගන්න වගේ දේශනාවක් නෑ අන්න හරි අන්න එතන කියන්නේ අන්න ඒ වගේ කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ විමසිලිමත් බව කියලා කියන්නේ දැන් එතන එතන තීරණයකට එන්නේ නෑනේ එතකොට බැලු බැලනකොට අපිට හිතෙන්න පුළුවන් දැන් මෙයා සැක කරනවද තීරණයකට එන්නේ ඉතින් ඒ ඇත්තටම යම් විචිකිච්ඡාවක් තමයි ඒ තියෙන්නේ ඒක එතනටාට යථාර්ථය අවබෝධ කරගන්න උදව් වෙනවා. මොකද ඒක ඥාන සංප්‍රයුක්තව අර සත්‍ය සත්‍ය දැනගන්නා තෙක් නවතින්නති ගතියක් එතන අර අර අකුසල මූල විචිකිච්ඡා චෛතසිකයේ තියෙන්නේ සත්‍ය දැනගන්න නෙමෙයි මෝහ මූලිකව තමන්ගේ අදහස තුලින් අර කාරණා වසා දමන විදිහේ ගතිය. ඒකයි වෙනස. එහෙම අපේ අඳුරනේ එතන ඒක තමයි අර එතන සියුම් තැනක් අපේ අඳුරනේ සැකේකුත් ඒ කියන්නේ මේ මේ විචිකිච්ඡාවත් නෙමෙයි නමුත් විවෘතභාවයකුත් තියෙනවා මොකද ආම්දුරනේ අර දැන් දැන් බුදුරජාණන් වහන්සේටත් අර අන්‍ය ශාස්ත්‍රවරුන් වගේ එහෙම නැත්නම් මේ මේ ආගමික නායකයෝ වගේ මේක කරාම මේ මේක වෙනවා කියන එකට වඩා උන්වහන්සේ අර ඒව බලව කියන එකෙන් මටත් හිතෙන්නේ මේක කරලා බලන්න ප්‍රතිඵල හම්බ වෙනවා නම් එතකොට ඒක මොකක් හරි විශ්වාස කරන්නේ නැතුව අපේ හැඳුනේ ඉදිරියක් නැහනේ. ඒ කියන්නේ හැම එකම බල බල ඉන්නව මිසක් අර කාලාමෙන්ට එච්චරේ වෙනව නැත්තම්. දැන් අපන්නක ප්‍රතිපදාව තුලත් කාලාමෙන්ට එකන කියන්නේ සාන්දෘෂ්ටික වශයෙන් අත්දකින්න පුළුවන් දේ සති සම්පජඤ්ඤයෙන් සාන්දෘෂ්ටිකව අත්දකින්න. හැබැයි එහෙම බැරිතන් තියෙනවා. ඒ බැරිතන් වලදීත් අපිට මොකක් හරි නිශ්චයක් තියෙන්න ඕන. එතකොට අන්නේ නිශ්චයට එන විදිහ තමයි අපන්නක ප්‍රතිපදාවේදී කියන්නේ පෙර ඊළඟ භවයක් තියද නැද්ද කියලා අපට ප්‍රායෝගිකව දැනෙන්නේ නැතිනම් එතකොට දැන් මේක විනිශ්චය කරගන්න බෑ අපට. එතකොට ඇත්තටම එතන දෙපැත්තට යන ගතියක් තියෙනවා. එතකොට මොකද්ද කරන්න ඕන? එහෙම වුණත් මෙහෙම වුණත් හානියක් නොවන මඟ අනුගමනය කරන්න. ඉතින් ඒ වගේ අපිට මොකක්වත්ම විනිශ්චයකට එන්න බැරි නම් හානි නොවන ප්‍රතිපත්තිය තෝරා ගන්න හැටි එක තමයි අවිරුද්ධ ප්‍රතිපදා. ඒතකොට එහෙම මොකක්වත් ප්‍රශ්නයක් නැතුව අපිට ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් නම් එතනදි ඍජුව මේක අත්දකින්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙමයි අපේ ඒතරම් බොහොම පැහැදිලිව වංශ කියන එක කියන්නේ අපි කියමු මොනාරි සත්ව ඝාතනයක් කරාම දෙයයන්ට කිට්ටු වෙනවා කියන එක එකේදී සතෙක් මැරුවාම තමව උපමා කරලා හරි මොකක් හරි විදිහකට දිශාව තෝරන්නේ තීරණය කරගන්න පුළුවන්නේ මොකද්ද හොඳ පැත්ත කියලා ඔබanse කියන එක හරියට හරි